ධර්මානුශාසන සුපින්තුනි අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ මහව ඉපලෝගම ශ්‍රී බෝධිරුක්කාරාම විහාරාධිකාරී ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ පාලි අධ්‍යන අංශාධිපති කතිකාචාර්ය ආචාර්ය පූජ්‍යපාද මොරකුල්ලාගම උපරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ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 නත්ථිකෝ භික්ඛු කිංචි රූපං යං රූපං නිච්ඡං දුවං සස්සතං අවිපරිණාම ධම්මං සස්සති සමං තතේව තස්සති නත්ථිකෝ භික්ඛු කාචි වේදනායා වේදනා නිච්ඡං දුආසස්සතා අවිපරිණාම ධම්මා සස්සති සමං තතේව ඨස්සති නතිකෝ භික්ඛු කාචි සංඥායා සංඥානිච්ඡා ධ්වා සස්සතා අවිපරිණාම ධම්මා සස්සති සමං තතේව තස්සති නති කෝ භික්ඛු කේචි සංඛාරායේ සංඛාරා නිච්ඡාද්වා සස්සතා අවිපරිණාම ධම්මා සස්සති සමං තතේව තස්සති නත්ථිකෝ භික්ඛු කිංචි විඤ්ඤාණං යං විඤ්ඤාණං නිච්ඡං ධුවං සස්සතං අවිපරිණාම ධම්මං සස්සති සමං තතේව ඡස්සති සාදු සාදු සාදු ධර්මස්සවනා බිලාසී කාරුණික වාසනාවන්ත පින්වතුනි පින්වතියනි මෙත අද මේ අවස්ථාවේ මේ ධර්ම දේශනාව ප්‍රවැත්වීම සඳහා මා මාතෘකා කරන්නට යෙදුන සූත්‍ර ධර්ම දේශනාව සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ ඛණ්ඩ සංයුක්තයට අයිති ගෝමය පින්ඩූපම සූත්‍රය අපේ බුදුරජාණන් වහන්සේ ධර්ම කරුණු පැහැදිලි කර දීම සඳහා තමන් වහන්සේගේ අතට ඊතා ස්වල්ප වූ ගොම පිටක් අරගෙන එය උපමා කරගෙන දේශනා කොට වදාළ සූත්‍ර දේශනාවක් තමයි ගෝමය පින්ඩූපම සූත්‍රය. සම්මා සම්බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරන කාලයේ එක්තරා භික්ෂූන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා උන්වහන්සේගෙන් විමසීමක් කරනවා ප්‍රශ්න කිරීමක් කරනවා මේ අපේ මේ ශරීරය පිළිබඳව එහෙමත් නැත්නම් පංචස්කන්ධය පිළිබඳව එහෙමත් නැත්නම් මේ ස්කන්ධ පිළිබඳව උන්වහන්සේ විමසීමක් කරනවා අපේ බුදුරජාණන් වහන්සේ ගාවට ආව මේ භික්ෂූන් වහන්සේ විමසනවා බුදුරජාණන් වහන්සේගෙන් අත්තිනකෝ භන්තේ කිංචි රූපං යං රූපං නිච්ඡං දුවං සස්සතං අවිපරිණාම ධම්මං සස්සති සමං තතේව තස්සති උන්වහන්සේ විමසනවා ස්වාමීනි මේ ලෝකේ කිසියම් රූපයක් තිබෙනවාද? නিত্য වූ වෙනස් නොවන එවැගේම ශාශ්වත වූ වෙනස් නොවන ස්වභාව ඇති ශාස්වත හා සම එසේම පවතිනා වූ කිසියම් රූපයක් මේ ලෝකයේ තිබෙනවාද ඒ වගේම එපරිද්දෙන්ම වූ යම් වේදනාවක් තිබෙනවාද ඒ වගේම සංඥාවක් තිබෙනවාද සංස්කාරයක් තිබෙනවාද විඥානයක් තිබෙනවාද එතකොට මේ භික්ෂූන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් විමසන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය මේ ලෝකේ ස්ථිරයිද? ඒ වගේම දුර තත්වයෙන් පවතිනවාද? ශාස්වත තත්වයෙන් පවතිනවාද? ඒ වගේම වෙනස් නොවන තත්වයෙන් පවතිනවාද? ශාස්වත හා සමව තිබෙනවාද? එසේම පවතිනවාද? මේ ආකාරයට මේ ස්කන්ධ පංචකය නিত্য ද්‍රව ස්ථිර වෙනස් නොවන සුළු ස්වභාවයෙන් යුක්ත දෙයක්ද කියලා අපේ බුදුරජාණන් වහන්සේගෙන් විමසීමක් කරනවා. මේ අවස්ථාවේ පින්නතුනේ බුදුරජාණන් වහන්සේ මේ භික්ෂූන් වහන්සේට මේ කාරණාව පැහැදිලි කර දීම සඳහා තමන් වහන්සේගේ අතට ගොම පිටක් අරගෙන ප්‍රකාශ කරනවා දේශනා කරනවා මහන මේ ගොම පිටහා සමානව මේ ස්වල්ප ගොම පිටහා සමානව මේ ලෝකයේ නিত্য වූ ද්ව වූ ශාස්වත වූ වෙනස් නොවන ස්වභාව ඇති එවැගේම ශාස්වත හා සම එසේම පවතිනා වූ කිසියම් රූපයක් මේ ලෝකේ ඇත්තේ නැහැ. ඒ වගේම එවැනි වූ වේදනාවක් මේ ලෝකේ ඇත්තේ නැහැ. එවැනි වූ සංඥාවක් මේ ලෝකේ ඇත්තේ නැහැ. එවැනි වූ සංස්කාරයක් මේ ලෝකේ ඇත්තේ නැහැ. එවැනි වූ විඥානයක් මේ ලෝකේ ඇත්තේ නැහැයි කියලා බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේට ධර්මයේ දේශනා කළා. බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුවට දේශනා කරනවා පින්නතුනි නත්තිකෝ භික්ඛු කිංචි රූපං යං රූපං නිච්ඡං දුවං සස්සතං අවිපරිණාම ධම්මං සස්සති සමං තතේව තස්සති ඔබ කියන ආකාරයට එවැනි දෙයක් මේ ලෝකයේ ඇත්තේ නැහැ නත්තිකෝ බෙක්කු එවැනි දෙයක් මේ ලෝකයේ ඇත්තේ නැහැ කිසියම් ආකාරයකින් නিত্য වූ ද්වව වූ ශාශ්වත වූ එවැගේම වෙනස් නොවන ස්වභාවය ඇති එවැගේම ශාශ්වත හා සම එසේම පවතිනා වූ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයක් මේ ලෝකයේ තිබෙනවා නම් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා පින්නතුනි මේ බ්‍රහ්මචර්යාවේ හැසිරෙන එකෙන් ප්‍රයෝජනයක් නැහැයි කියලා දුක් කෙලවර කිරීම පිණිස මෙවැනි වූ බ්‍රහ්මචර්යාවක හැසිරීමෙන් ප්‍රයෝජනයක් නොමැති බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එවැගේ බුදුරජාණන් වහන්සේ ඊළඟට පවසනවා මහණ මේ ලෝකයේ නিত্য වූ ද්ව වූ శాశ్వත වූ වෙනස් නොවන ස්වභාව ඇති శాశ్వත හා සම එසේම පවතිනා වූ රූපයක් වේදනාවක් සංඥාවක් සංස්කාරයක් විඥානයක් මේ ලෝකේ නැති නිසා මෙවැනි වූ ශාසන බ්‍රහ්මචර්යාවක යෙදෙන්නට ඕනේ. දුක් කෙලවර කිරීම පිණිස, දුක් නැති කිරීම පිණිස, දුකෙන් අත මිදීම පිණිස මෙවැනි වූ ශාසන බ්‍රහ්මචර්යාවක යෙදිය යුතුයි කියලා පින්නතුනි අපේ බුදුරජාන් වහන්සේ මේ භික්ෂුවර දේශනා කරනවා. බුදුරජාන් වහන්සේ මේ කාරණා පැහැදිලි කර දීම සඳහා පින්නතුනි තමන් වහන්සේගේ අතීත භවයක් පිළිබඳ සිහිපත් කරනවා. උන්වහන්සේ දේශනා කරනවා මහන මම මීට පෙර භවයක කුසාවතී රාජධානියේ අභිෂේක කරන ලද රජෙක් වශයෙන් ඉපදිලා හිටියා. උන්වහන්සේ බෝධිසත්වයෙක් වශයෙන් පාරමී ධර්මයන් පූර්ණණය කරන අතරේ පින්නතුනි විවිධ භවවල විවිධ ಜಾතිවල ඉපදුනා. එවැනි ඉපදුන එක්තර අවස්ථාවක් තමයි කුසාවතී රාජධානියේ රජෙක් වශයෙන් ඉපදීම. අපේ බුදුරජාන් වහන්සේ පැහැදිලි කරනවා මේ භික්ෂූන් වහන්සේට මහන මම ඒ කුසාවතී රාජධානියේ රජෙක් වශයෙන් ඉපදිලා ඉන්නකොට මට ඒ කුසාවතී රාජධානිය ප්‍රමුඛ කොටගෙන තවත් 84000ක් නගර මට තිබුණා. ඒ වගේම මහන මට ඒ රජෙක් වශයෙන් ඉපදිලා ඉන්න කාලේ රජෙක් වශයෙන් සිටින කාලේ මම අභිෂේක කළාගෙන් පස්සේ මට තිබුණා සුවාසූ දහසක් ප්‍රාසාදය. ඒ ප්‍රාසාදයන් අතරේ ප්‍රධාන ප්‍රාසාදයේ උනේ දම්පහස කියන ප්‍රාසාදය. දම්පහස ප්‍රාසාදයේ ප්‍රමුඛ කොටගත් ප්‍රාසාදය සුවාසූ දහසක් මට තිබුණා. ඒ වගේම මට තිබුණා මහා ව්‍යූහ කියන කූටාගාර ශාලාව සහිත ඒ ප්‍රමුඛ කරගත් 84000ක් කූටාගාර ශාලාවන් මට තිබුණා. ඒ සමග බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනි මට රන් අබරණ ඇති රන් දද ඇති ඒ වගේම රන් දල වලින් වැසුණු උපෝසත හස්ති රාජයා ප්‍රමුඛ කරගත් 84000ක් හස්ති රාජයෝ මට හිටියා. ඒ වගේම එවැනි වූ රන් අබරණ ඇති රන් සලු වලින් වැසුණු රන් දද ඇති මට හිටියා වලාහක අස්ව රාජයා ප්‍රමුඛ 84000ක් අශ්වයෝ. ඒ වගේ මට රිය 84000ක් තිබුණා. ඒ රිය අතරෙන් විජයොත් රිය කියන රතේ තමයි ප්‍රධාන උනේ. ඒ රතේ ප්‍රධාන කරගත් 84000ක් රත මට තිබුණා. ඒ වගේම තමයි මිනිරුවන් ප්‍රමුඛ කොටගත් මාණික්‍යෝ 84000ක් මට තිබුණා. ඒ වගේම සුභද්‍රා දේවිය ප්‍රමුඛ කරගත් මට භාර්යාව වූ ස්ත්‍රීන් 84000ක් හිටියා. ඒ වගේම පරිනායක රත්නය මට ඉතා විශාල පිරිසක් හිටියා. මෙසේ 84000ක් නගරවල මා පිරිවරාගත් 84000ක් රජවරු 84000ක් පිරිවර මට හිටියා. ඒ වගේම දුහුල් අතුරුන් ඇති රිදී මුවා දෝනා බඳුන් ඇති සුවාසු දහසක් දෙන්නු මට හිටියා. එවැගේම සියුම් කොමුපිලි, සියුම් කසීසලු, එවැගේම සියුම් කම්බිලි, සියුම් කපුපිලි කියන මෙන්න මේ වස්ත්‍ර යුගල 84000ක් මට තිබුණා. මේ ආකාරයට මට ඒ තිබුණ සම්පත් අතරේ සුවාසු දහසක් නගර අතරේ මගේ ප්‍රධාන නගරය වුණේ කුසාවතී රාජධානිය. ඒ වගේම මට තිබුණා වූ සුවාසු දහසක් ප්‍රාසාද අතරේ ධර්ම ප්‍රාසාදය තමයි මගේ ප්‍රධාන ප්‍රාසාදය. මට උවැතැන් කරපු ස්ත්‍රීන් 84000ක් අතරේ ප්‍රධාන ස්ත්‍රීන් බවට පත් වුණේ ශාක්‍ය වංශිකයෙකුට දාව බ්‍රාහ්මණ වංශිකයෙකුගෙන් හෝ බ්‍රාහ්මණ වංශිකයෙකුට දාව ශාක්‍ය වංශයේ කුමාරිකාවකගෙන් හෝ ඉපදුන කාන්තාවන් තමයි මට උවැතැන් කළේ. මෙන්න මේ ආකාරයට පින්නතුනේ අපේ බුදුරජාණන් වහන්සේ තවත් බොහෝ කාරණාවන් ප්‍රමාණයක් මීට පෙර භවයක උන්වහන්සේ අත්විඳි බව උන්වහන්සේට තිබුණ බව මේ භික්ෂූන් වහන්සේට ප්‍රකාශ කරනවා ප්‍රකාශ කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනි මහණ දැන් එදා ඒ තිබුණ මට සැප සම්පත් එදා ඒ කුසාවතී රාජධානිය ප්‍රමුඛ කරගත් 84000ක් නගර එවැගේම විජයෝත්‍රිය ප්‍රමුඛ කරගත් 84000ක් රට 84000ක් දෙන්නු 84000ක් පිරිවර 84000ක් කාන්තාවෝ මේ කියන හැම දෙයක්ම දැන් ඉවර වෙලා තිබෙන්නේ. දැන් අභාවයට ගිහිල්ලා තිබුණේ. එදා ඒවා තිබුණා දැන් ඒවා නැහැයි කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා මේ භික්ෂූන් වහන්සේට පැහැදිලි කරනවා පින්නතුනි මේ ලෝකයේ නිත්‍ය වශයෙන් පවතින ස්ථිර වශයෙන් පවතින වෙනස් නොවන වෙනස් නොවන ස්වභාව ඇති ශාස්වත ස්වභාව ඇති කිසිම දෙයක් මේ ලෝකේ නැති බව පින්නතුනේ අපේ බුදුරජාන් වහන්සේ පැහැදිලි කරනවා මේ කියන කාරණාවෙන් අපිට පැහැදිලි වන්නේ කුමක්ද මේ ලෝකේ තිබෙන්නා වූ සියලුම සංස්කාර ධර්මය අනිත්‍යයි සියලුම සංස්කාර ධර්මය දුකයි සියලුම සංස්කාර ධර්මය අනාත්මයි කියන මෙන්න මේ தත්ත්වය තමයි පින්නතුනේ අපේ බුදුරජාන් වහන්සේ පැහැදිලි කරන්නේ. අපි කල්පනා කරලා බලන්න ඕනේ පින්නතුනේ මේ සූත්‍රයේ සඳහන් වෙන ආකාරයට මේ රූපය කියන්නේ කුමක්ද? ඒ වගේම වේදනාව කියන්නේ කුමක්ද? සංඥාව කියන්නේ කුමක්ද? සංස්කාර කියන්නේ කුමක්ද? විඥාන කියන්නේ කුමක්ද කියන කාරණාව අපි ඊ타මාත්ම කෙටියෙන් කල්පනා කරලා බලන්න ඕනේ. මේ රූපය කියන කාරණා පැහැදිලි කරනවා අපේ බුදුරජාණන් වහන්සේ කිංච භික්කවේ රූපං මහණෙනි මේ රූපය කියන්නේ කුමක්ද රූපපතිති රූපං වෙනස් වෙන නිසා තමයි මේකට රූපය කියලා කියන්නේ වෙනස් වෙන්නේ කොහොමද සීතේන පිරුප්පති උන්හේන පිරුප්පති jigacchāya piruppati pipāsāya piruppati සීතල නිසා මේ ශරීරය වෙනස් වෙනවා විකාර ස්වභාවයටපත් වෙනවා ඌෂ්ණය නිසා මේ රූපය වෙනස් වෙනවා විකාර ස්වභාවයටපත් වෙනවා. කුසගින්න නිසා පිපාසාව නිසා මේ රූපය වෙනස් වෙනවා. ඒ වගේම තමයි දංශ මකස වාත ආතප ශරීසප සම්පස්සාන රූපති මෙසි මඳුරුගන් නිසා මෙසි මඳුරුගන් දෂ්ට කිරීම නිසා සපා කෑම නිසා එවැගේම විසගෝර සර්පයන් තමන්ගේ ශරීරයේ ගෑවීම නිසා දෂ්ට කිරීම නිසා අවුව නිසා වාතය නිසා සුලං නිසා එවැගේම වැස්ස නිසා මේ ආදී කාරණාවන් හේතු කොටගෙන පින්නතුනේ අපේ මේ රූපය මේ ආකාරයේ වෙනස්කම් වලට භාජනය වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනි මේ රූපය කියලා කියන්නේ වෙනස් වෙන ස්වභාව කොට ඇති දෙයක්. මේක හැමදාම එක ආකාරයෙන් පවත්වා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේක ස්ථිර දෙයක් නෙවෙයි. මේක සාස්වත දෙයක් නෙමේ මේ රූපය වෙනස් වෙන ස්වභාව කොට ඒ දෙයක් කියලා බුදුරජාණන් වහන්සේ මේ අනිත්‍ය ස්වභාවය පැහැදිලි කරනවා ඒ වගේම වේදනාව කියන්නේ කුමක්ද කිංච භික්ඛවේ වේදනං වේදේති තී වේදනා වේදනා කියන කේ තේරුම් පිනතුනේ විඳිනවා කියන එකයි මොනවද අපි විඳිනේ කරන්නේ සුඛං වේදේති දුක්ඛං වේදේති අදුක්කම සුඛං වේදේති අපි සැප විඳිනවා. ඒ වගේම දුක් විඳිනවා. ඒ වගේම අදුක්කම සුඛ එහෙමත් නැත්නම් උපේක්ෂා සහගත වේදනාවන් අපි විඳිනවා. මේ ලෝකයේ ඉන්න සත්වයන් හැටියට පින්නතුනේ මේ ලෝකයේ අනිත්‍යතා ස්වභාවය නිසා වෙනස් වෙන සුළු ස්වභාවය නිසා අපේ ජීවිතේට සැප වේදනාවන් ළඟා වෙනවා. අපි ඇසින් රූපයක් දකිනවා, අපි කනෙන් ශබ්දයක් අහනවා, නාසයෙන් ගඳ සුවඳ දැනෙනවා, දිවට රස දැනෙනවා, ශරීරයට ස්පර්ශ දැනෙනවා, මනසට සිතුවිලි එනවා. මෙන්න මේ ආකාරයට අපේ මේ ස්කන්ධ පංචකයට එන ආරම්මණයන් නිසා, අරමුණු නිසා විවිධ වේදනාවන් අපිට දැනෙනවා. ඇසෙන් දකිනා වූ රූපය නিত্য වූ සුභ වූ සුඛ දෙයක් නම් අපිට සැප වේදනාවක් දැනෙනවා. ඇසෙන් දකින්නා වූ රූපය අපි අප්‍රිය අමනාප දෙයක් නම් අපිට දුක් සහගත වේදනාවක් ඇති වෙනවා. මේ කියන දෙකටම අතර තිබෙන දෙයක් නම් සපත් නැති දුකත් නැති තත්ත්වේ පවතිනවා නම් අපි ඒ වාට කියනවා අදුක්කම සුඛ වේදනා කියලා. මෙන්න මේ ආකාරයට පින්නතුනේ ලෝකයේ සදාකාලික සැප ඇත්තේ නැහැ. ලෞකික වශයෙන් ලෝකයේ සදාකාලික දුක් ඇත්තේ නැහැ. ලෞකික වශයෙන් අපි හැමදාම දුක් විඳින්නෙත් නැහැ. අපි හැමදාම සැප විඳින්නෙත් නැහැ. සැපත් වෙනසකට භාජනය වෙනවා, දුකත් වෙනසකට භාජනය වෙනවා. හැමදාම සැප විඳින්නේ නැත්තේ අනිත්‍ය නිසා. හැමදාම දුක් විඳින්නේ නැත්තේ අනිත්‍ය නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනි මේ ලෝකයේ නিত্য වූ, ද්වය වූ, ශාశ్వත වූ වෙනස් නොවන සුළු ස්වභාවය ඇති ශාశ్వත ධර්මය හා සමාන එක ආකාරයෙන් පවතිනා වූ වේදනාවක් මේ ලෝකේ නැහැයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟට පැහැදිලි කරනවා සංඥා පිළිබඳව මොකද්ද මේ සංඥාව කියන්නේ කිංච බික්කවේ සංඥා සංජානාතිති සංඥා හඳුනා ගන්නා නිසා කියනවා සංඥාව කියලා අපි මොනවද පින්නතුනේ හඳුනාගන්නේ ඇසෙන් රූපයක් දකිනවා කනෙන් ශබ්දයක් අහනවා නාසයෙන් ගඳ සුවඳ දැනෙනවා දිවට රස දැනෙනවා ශරීරයේ ස්පර්ශය දැනෙනවා මනසට සිතුවිලි එනවා මෙන්න මේ ශරීරයට දැනෙන මේ දේවල් ඇසෙන් දකින කනෙන් රසන නාසයෙන් දැනෙන දිවෙන් විඳින ශරීරයට දැනෙන මේ ස්පර්ශ ආදී මේ වගේ දේවල් කුමන ආකාරයේ දේවල්ද කුමක්ද කියලා හඳුනාගන්නේ පින්නතුනේ මෙන්න මේ සංඥාව නිසා බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනාවල පැහැදිලි කරනවා නීලං සංජානාති චේතං සංජානාති නිල් පාට අපි හඳුනා ගන්නවා. සුදු පාට අපි හඳුනා ගන්නවා. නීල පුප්පං සංජානාති නිල් මල අපි හඳුනා ගන්නවා. සේත පුප්පං සංජානාති සුදු මල අපි හඳුනා ගන්නවා. මේ ආකාරයට නිල් රතු කහ කොළ සුදු ආදී වශයෙන් විවිධ වර්ණයන් විවිධ ස්වභාවයන් විවිධ தත්වයන් අපි හඳුනාගන්නේ මේ සංඥාව නිසා. හැබැයි මේ සංඥාව කියන දෙයක් වෙනතුනේ ලෝකයේ එක ආකාරයෙන් පවත්වා ගන්න පුළුවන්කමක් නැහැ. එයත් වෙනස් වෙනවා, වෙනසකට භාජනය වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපිනේ සංස්කාර කියන්නේ මොනවද? සංස්කාර කියලා කියන්නේ පිනතුනේ අபிසංකරෝති इति සංඛාරා. අපි මේ රැස් කරනවා කියන අදහසින් තමයි සංස්කාර කියන්නේ. මොනවද අපි රැස් කරන්නේ? පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආලෙන්ජාභි සංඛාර අපි පින් රැස් කරනවා. එවැගේම අපි පව් රැස් කරනවා, කුසල් රැස් කරනවා, අකුසල් රැස් කරනවා. එවැගේම ධ්‍යාන වගේ දේවල් ලබාගෙන අපේ සිත දියුණු තත්ත්වයන්පත් කරගන්න පුළුවන්. එවැනි තත්ත්වයන් කියනවා අපි ආනෙන්ජාභි සංඛාර කියලා. මෙන්න මේ ආකාරයට අපි අපේ මේ ඇස කන දිව නාසය ශරීරය කියන මෙන්න මේ ඉඳුරන් නිසා එවාගේම බාහිර අරමුණු නිසා මෙන්න මේ වාගේ ගැටීම නිසා පින්නතුනේ අපි නොඑක් ආකාරයේ කර්මයන් රැස් කරනවා ඇසෙන් දකිනා රූපයක් නිසා කනෙන් අසනා ශබ්දයක් නිසා නාසයෙන් දැනෙන ගඳ සුවඳ නිසා දිවට දැනෙන රස නිසා ශරීරය දැන ස්පර්ශය නිසා අපි නොඑක ආකාරයේ කර්ම රැස් කරනවා. අපි හැමදාම මේ ලෝකේ බුදුහාර දේශනා කරනවා මේ ලෝකේ ඉපදෙච්ච මිනිස්සු පින්නතුලේ නොඑක ආකාරයේ නොඑක ආකාරයේ කර්ම රැස් කරනවා. ඒ කරන කර්ම අතරේ පින්නතුනේ හැමදාම පව් සිද්ධ වන්නේත් නැහැ. හැමදාම පින් සිද්ධ වන්නේත් නැහැ. මේ කියන ආකාරයට අපි කුසල කර්ම වගේම අකුසල කර්ම වගේම අහේතුක කර්මත් රැස් කරනවා. මේ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රැස් කරන කර්ම කියන දේවත් වෙනතුනේ අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා. සබ්බේ සංඛාරා අනිච්චා. බුදුහාර දේශනා කර මේ සියලුම සංස්කාර ධර්ම අනිත්‍යයි කියලා. සබ්බේ සංඛාරා දුක්ඛා මේ සියලුම සංස්කාර ධර්මයෝ දුක්ඛාගතයි කියලා. අනිච්ඡාවත සංඛාරා උපාද වය ධම්මිනෝ uppajjitwa niruddhanti හේ සංූප සමෝසුකෝ බුදුරජාණන් වහන්සේගේ දේශනා පිණතුනේ ඒකාන්ත වශයෙන්ම මේ සංස්කාර ධර්මයේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන தත්ත්වයන්පත් වෙනවා ඒ වගේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පිණිත මේ සංස්කාර ධර්මයන්ගේ ස්වභාවයන් තුනක් උපාද තితి බංග මේවා ඉපදෙනවා පවතිනවා විනාශ වෙනවා ඒ වගේ උපාදෝ පඤ්ඤායති ඉපදීමක් දකින්න ලැබෙනවා. ඒ වගේම වයෝ පඤ්ඤායති වෙනස් වීමක් දකින්න ලැබෙනවා. හිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති පවතිමින් වෙනස් වෙන සුළු ස්වභාවයක් අපිට දකින්න ලැබෙනවා. මේ කියන කාරණාවන් නිසා පින්නතුනේ සංස්කාර ධර්මියොත් අනිත්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අවසාන වශයෙන් පැහැදිලි කරන්නේ පින්නතුනේ විඥාණය. විජානාතිති විඥානං හඳුනා ගන්නා නිසා දැන ගන්නා නිසා අවබෝධ කර ගන්නා නිසා විඥානය කියලා කියනවා. අපි මොනවද මේ විඥානය කියන්නේ පින්නතුනි? විඥානයේ බුදුරජාන් වහන්සේ පැහැදිලි කරනවා පින්නතුනි මේ රූපේ නැමැති ආයතනයත් එවැගේම ඇස නැමැති ආයතනයත් කියන මේ දෙකේ ගැටීම නිසා පහළවන්නේ විඥානය. චක්කුංච පටිච්ච රූපේච පටිච්ච උප්පජ්ජති චක්කු විඥානං මේ ඇසත් රූපයත් එවාගේම ඇස සහ රූපය කියන මේ දෙකේ ගැටීම නිසා පහළ වෙනවා මොකද්ද චක්කු විඥානය මේ චක්කු විඥානය නිසා තින්නම් සංගති පස්සෝ මේ තුනේ එකතු නිසා තමයි ඇති වෙන්නේ ස්පර්ශය කියන කාරණාව ස්පර්ශ නිසා පහළ වෙනවා කුමක්ද වේදනාව ඒ වේදනාව නිසා ඇති වෙනවා අපේ සිතේ සතුටක් එවාගේම දුකක් කියන මෙන්න මේ දේවල් ඒ අනුව පින්නතුනේ චක්කු විඥාන, සෝත විඥාන, ධාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන ආදී වශයෙන් විඥාන හයක් පිළිබඳව අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබෙනවා. මේ කියන ආකාරයට පින්නතුනේ විඥානය කියන එකත් එක ආකාරයකට පවත්වා ගන්න පුළුවන් කමක් නැහැ. මේකත් වෙනස් වෙනවා. වෙනස් වෙන ස්වභාවයෙන්පත් වෙනවා. ශාස්ත්‍ර වශයෙන් පවත්වා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම මේ පහළ වෙන විඥානයේ හැම අවස්ථාවකම එකම ආකාරයට එකම විඥානයක් පහළවන්නේ නැහැ. අපේ ඇස නිසා පහළ වෙන අපේ රූප නිසා පහළ වෙන විඥාන පිනතුනේ වෙනස් වෙන්න පුළුවන්. අපේ අපේ ඇසට අපි සතුටු වෙන, අපි ප්‍රීතිමත් වෙන, අපි ප්‍රිය කරන රූපයක් අපිට ලැබෙනකොට පහළ වෙන විඥානයත් ඒ වගේම අපි අප්‍රිය කරන අමනාප වෙන අපි අකමැති රූපයක් ඇසේ ගැටෙනකොට පහළ වෙන විඥානයත් මේ විඥාන දෙකේ වෙනසක් තිබෙනවා. ඒ වගේම චක්කු විඥානයයි, සෝත විඥානයයි, ධාන විඥානයයි, જીවහා විඥානයයි, කාය විඥාන සහ මනෝ විඥාන කියන මේ විඥාන පහම පින්නතුනේ වෙනස් ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තිබෙනවා. මෙන්න මේ ආකාරයට මේ ලෝකයේ පහළ වෙන පින්නතුනි මේ පුජ්‍යලයා කියන සත්‍යනත් එහෙමත් නැත්නම් මේ සත්වයා කියන කොටාසය සත්වයා පිළිබඳ බුදුරජාණන් වහන්සේ පින්නතුනි අනිත්‍ය ස්වභාවය මුල් කරගෙන පැහැදිලි කරලා තිබෙනවා මූලික වශයෙන් බුදුරජාණන් වහන්සේගේ දේශනාව තමයි පින්නතුනි මේ සත්වයා කියන පුජ්‍යලයා කොටස් දෙකකට බෙදා දැක්වුවා නාම සහ රූප වශයෙන් නාම කියලා කියන්නේ වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ කොටස රූප කියලා කියන්නේ අපේ මේ අපිට ඇසර පෙනෙන මේ ශරීරේ මේ කියන රූප වේදනා සංඥා සංකාර කියන මේ ස්කන්ධ පංචකයේ පින්නතුනේ තවත් වර්ධනය වෙනවා ආයතන වශයෙන් ෂඩායතන ද්වාදසායතන අට්ඨාරස ධාතු ආදි වශයෙන් මේ ශරීරය බෙදලා දක්වලා කොටස් කරලා විස්තර කරලා තිබෙනවා ත්‍රිපිටකය තුල මේ ආකාරයේ බෙදීමක් සිද්ධ කෙලේ පින්නතුනේ වෙන කිසිම දෙයක් පැහැදිලි කරන්නේ නෙමේ අපේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මේ ලෝකයේ මේ තිබෙන හැම දෙයක්ම අනිත්‍යයි දුකයි අනාත්මයි කියන මෙන්න මේ தත්ත්වය ප්‍රකාශ කරන්න. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්නතුනේ සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධියා සබ්බේ සංඛාර අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති මේ ලෝකයේ තිබෙන සියලුම සංස්කාර ධර්මය අනිත්‍යයි කියලා යම් දවසක අපි ප්‍රඥාවෙන් දකිනවා නම් අන්න එදාට අපි පිනතුනි අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධියා අපි දුකෙන් අත මිදෙනවා මෙන්න මේකට තමයි කියන්නේ නිර්වාණගාමී මාර්ගය කියලා ඒ නිසා නිවන් මගේ ගමන් කරන අපි කල්පනා කරන්නට ඕනෑ පින්නතුනේ මේ ලෝකයේ අපි ඉපදිච්ච සත්වයේ හැටියට අපි බලාපොරොත්තු වෙන ආකාරයට අපි අපේක්ෂා කරන ආකාරයට මේ කිසිවක් අපිට පවත්වා ගන්න පුළුවන් කමක් නැහැ මේ රූපය මගේ කියලා මට අරගන්න පුළුවන් කමක් නැහැ මේක මගේ රූපය මේ මගේ රූපයයි මේ මම වෙමි කියලා මමත්වයෙන් අරගන්නට අස්විමානයෙන් අරගන්නට මේ ලෝකයේ කිසිවක් ඇත්තේ නැහැ. එවාගෙම වේදනාව මගේය කියලා අරගන්න මේ ලෝකයේ කිසිවක් ඇත්තේ නැහැ. සංඥාව මගේය කියලා අරගන්න මේ ලෝකයේ කිසිවක් ඇත්තේ නැහැ. සංස්කාර මගේය කියලා අරගන්න මේ ලෝකයේ කිසිවක් ඇත්තේ නැහැ. විඥානයේ මගේ කියලා අරගන්න මේ ලෝකයේ කිසිවක් ඇත්තේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්නතුණි අර ගොම පිටක් අතට අරගෙන මෙන්න මේ ඊතා සුළු වූ ගොම පිටහා සමාන කිසිම දෙයක් මේ ලෝකේ ආත්මීය වශයෙන් අරගන්න නැති බව අපේ බුදුරජාණන් වහන්සේ මේ භික්ෂූන් වහන්සේට පැහැදිලි කළා. අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේ පින්නතුනේ මේ භික්ෂූන් වහන්සේට පැහැදිලි කරනවා ඉතිකෝ භික්ඛෝ සබ්බේතේ සංඛාරා අතීතා මේ ආකාරයට මේ සියලුම සංස්කාර ධර්මයෝ අතීතයට යනවා. එවැගේම නිරුද්ධා වෙනස් වෙනවා විනාශ වෙලා යනවා. එවැගේම විපරිණාමා වෙනසකට භාජනය වෙනවා. ඒවං අනිච්ඡාකෝ භික්ඛෝ සංඛාරා මහන මෙන්න මේ ආකාරයට මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයම අනිත්‍යයි. එවැගේම ස්ථිර නැහැ. එවැගේම වෙනස් වෙන සුළු ස්වභාව කොට තිබෙනවා. ඒ වගේම සාස්වත වශයෙන් ගන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම මේ සියලුම සංස්කාර ධර්මයන්ගෙන් අතමිදීම සුදුසුයි. මේ සියලුම සංස්කාර ධර්මයන්ගෙන් ඈත් වීම සුදුසුයි. මේ සියලුම සංස්කාර ධර්මයන්ගෙන් වෙන්වීම සුදුසුයි කියලා පින්නතුනේ අපේ බුදුරජාණන් වහන්සේ මේ භික්ෂූන් වහන්සේට පැහැදිලි කරනවා. එහෙමනම් මේ ගෝමය පින්දුූප සූත්‍ර දේශනාව තුළින් අපේ බුදුරජාණන් වහන්සේ අර භික්ෂූන් වහන්සේ විමසූ ප්‍රශ්නෙට පින්නතුනේ ඊ타මත්ව සාරවත් පිළිතුරක් ලබා දෙනවා. ගොම පිටක් කියන්නේ අසාරවත් දෙයක්. සාරවත් ආකාරයෙන් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. අන්න ඒ ආකාරයටම මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයම අසාරයි අස්තිරයි කියන එකයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව වූයේ. ඒ නිසා ඔබ කල්පනා කරන්න පින්නතුනේ අපි මේ ලෝකයේ ඉපදෙනා මිනිසුන් වශයෙන් අපි ජීවත් වෙන ඉතාමත් සුළු කාලයක් ඉතාමත් කෙටි කාලයක් අපි ජීවත් වෙන්නේ ඒ නිසා මේ ජීවත් වෙන කාල සීමාව තුළ අපි හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕනේ අපි හැම කෙනෙක් උත්සාහවන්ත වෙන්න ඕනේ මේ සංසාරයට ඇලිලා මේ සසරට ගැලිලා මේ සංසාරයෙන් ඉපදී ඉපදී මෙරි මෙරි ගමන් කරන සත්වයන් බවට පත් නොවි මේන් ඈතර වෙන සුළු තත්ත්වයටපත් වෙන්නේ ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ මේ ධර්මයේ දේශනා කළේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පංචස්කන්ධයට ඇලීම සංකීර්තේන පංච උපාදා නක්ඛන්දා දුක්ඛා කෙටියෙන් කියනවා නම් මේ පංච උපාදානස්කන්ධ නැත්නම් මේ පංචස්කන්ධය උපාදාන වශයෙන් අර ගැනීම දුකක් බාටපත් වෙනවා. ඒ නිසා පංචස්කන්ධය කියන එක මේ ලෝකයේ ඒ ආකාරයෙන් පවතිනවා. නමුත් කිසිවෙක් මේකට ඇලෙන්නේ නැතුව, කිසිවෙක් මේකට බැඳෙන්නේ නැතුව මේක මගේ කියන ආත්මීය හැඟීමෙන් අරගන්න නැතුව කටයුතු කරනවා නම් පින්නතුනේ අපිට පුළුවන්කම ලැබෙනවා අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය අවබෝධ කරගෙන එවැගේම අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං ආදි වශයෙන් දේශනා කොට වදාළ ද්වාදසාංග පටිච්ච සමුප්පාදය අවබෝධ කරගෙන එවැගේම දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන උතුම් වූ නිවනින් සැනසීම සාක්ෂාත් කර ගැනීමට අපට මාර්ගය හෙලිපෙහෙලි කර ගැනීමට අවස්ථාව සලසා ගන්න පුළුවන්කම තිබෙනවා ඒ නිසා පින්වත් හැමදෙනාම කල්පනා කරන්න අපි මේ අවස්ථාවේදී අපේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ යථා ස්වභාවය පැහැදිලි කරන මේ ලෝකේ අනිත්‍ය ස්වභාවය පැහැදිලි කරන මේ ලෝකයේ පවතින ත්‍රිලක්ෂණ ස්වභාවය පැහැදිලි කරන දුක් සහගත ස්වභාවය පැහැදිලි කරන අනාත්ම ස්වභාවය පැහැදිලි කරන උතුම් වූ සූත්‍ර ධර්ම දේශනාවක ශ්‍රවණය කරන්ට යෙදුනේ මේ අවස්ථාවේදී මේ සූත්‍ර ධර්ම දේශනාවේ ලබාගත්තා ධර්ම කරුණු තමන්ගේ ජීවිතයට අරගෙන තමන්ගේ මෙලව ජීවිතයන් සාර්ථක කරගෙන පරලොව ජීවිතයන් සාර්ථක කරගෙන උතුම් වූ නිවන් සපත හැමදෙනාම ප්‍රාර්ථනා කරගන්නට ඕනේ. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති සෑම දිනාටම තිරුවන් සරණයි සාදු සාදු සුපින්නතුනි සංයුත්නිකායේ ගෝමය පින්දුපම සූත්‍රය ඇසුරු කොට ගනිමින් අද මේ උතුම් වූ ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ මහව ඉපලෝගම ශ්‍රී බෝධිරුක්කාරාමය විහාරාධිකාරී ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ පාලි අධ්‍යයන අංශාධිපති ජිෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය පූජ්‍යපාද මුරුකුල්ලාගම උපරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අප හැමදෙනා මේ මොහොතේදී සාදු නදක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනය ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු. වෙනදෙනි ඔබට පුළුවන් ජාතික ගුවන්විදුලියේ මෙවැනි ධර්ම